ප්‍රශ්නේ තියෙන්නේ කවි ගැන මහජනයා තුල උනන්දුවක් නැති වුණත් කවියෝ දිගටම කවි ලියනවා. ඒ කියන්නේ අපි ඒක පිළිගන්න වෙනවා මොකද <clears throat> දැන් මම හිතන්නේ මේක <clears throat> ලංකාවේ සියලුම කලා මාධ්‍යයන් වලට පොදුයි. ඒ කියන්නේ කෙටි කතා ලියනවා කෙටි කතා බැලුවත් එක නේදත් එක අපි ලියනවා. නවකතා ලියනවා ඒක නම් ටිකක් ව්‍යාපාරික මට්ටමකුත් තියෙනවා කැමති උනත් නැතුණත් ලියනවා. චිත්‍ර අඳිනවා කැම් බැලුවත් එකයි නැතත් එකයි අඳිනවා. ඒත් මතර කවි කවි වලටත් ඒකමයි තියෙන්නේ. කියන්නේ කවිත් ඉතින් ලියනවා ඒවා කියවනවද නැද්ද කියන එක කවුරුත් හොයලා බලන්නේ නැහැ. මම කියන්නේ ඒ අපි ටිකක් අලුත් යුගයකට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අර දේශපාලනය කරන කෙනෙක් හැටියට මගෙන් බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අර මම හිතන්නේ ඩොක්සාව නදීගේ පොතට පස්සේ මේ කවි ගැන මට කතා කරන්න එන්නකෝ පළවෙනි අවස්ථාව මම හිතන්නේ අර ඒ ඩොක්සාව ගැන පළ කරපු අදහස් වලට පස්සේ මේක මම අවස්ථාවක් කරගන්නවා මේ කවි ගැන මේ මොකද්ද අද වගේ වෙලාවකදී කරන්න පුළුවන් දේශපාලන විවේචනේ මොකද්ද කියන එක. දැන් මම හිතන දෙයක් තමයි මුලින්ම කවියෝ විතරක් නෙවෙයි සියලුම කලාකාරයෝ ලංකාවේ සහ සමහර මට්ටමින් ගෝලීය මට්ටමින් ගත්තත් මට පේන දින දෙයක් තමයි මේ කලාකාරයෝගේ පැත්තෙන් බැලුවම මේ පොඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලාකරුවන් අතින් නිර්මාණය වෙනවා මේ ජීවිතයක් කලාකරුවන්ගේ ජීවිතය කියලා ගමු කලාකරුවන්ගේ ජීවිතේ බොහෝ වෙලාවට නිරූපණය වෙන්නේ මේ ඛේදවාචකයක් හැටියට. ට්‍රැජෙඩි. අපි දන්නවා ලෝකේ ප්‍රසිද්ධ හැම කලාකාරයෙක්ගේම ජීවිතය සමස්තයක් හැටියට ගත්තම ඛේදවාචකයක්. ටොල්ස්ටෝයිගේ ඉඳලා ගෝර්කි ඔය ඕන කෙනෙක්ගේ ජීවිත. නමුත් මට හිතෙන්නේ මේ විශේෂයෙන් ධනවාදයේ ගෝලීයකරණය වීමත් එක්ක වෙළඳ පොළ විසින් අපේ සමාජයේ මෙහෙවන්න ගත්තට පස්සේ විශේෂයෙන් 21 වෙනි සියවසේ අපි දැන් ජීවත් වෙන්නේ මෙවැනි යුගයකදී සුවිශේෂ වෙනසක් ඇති වෙලා තියෙනවා අද මම හිතන්නේ කලාකාරයෝ කියලා කියන්නේ අද කොමඩියන්ස්ලා ඒ කියන්නේ ඔවුන් නැහි මේ විහිළුකාරයෝ කියලා වෙලා ඒගොල්ලන්ගේ ජීවිත. ඒකෙන් මේකෙන් අදහස් වෙන්නේ විහිළු කරනවා කියන එක නෙවෙයි අපි සාමාන්‍යයෙන් අර පොඩි මල්ලි චූටි මල්ලිලා විහිළු කරන්නේ ඒ විහිළු කියන එක නෙවෙයි කොමඩි කියන එකේ ෆිලොසොෆිකල් අයිඩියා එකක් හැටියට. කියන්නේ කලාකාරයෝගේ ජීවිත දිහා බැලුවම ඒවා මම හිතන්නේ හාස්‍ය ජනක තත්ත්වයක් තමයි මම මට හිතෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක තමයි අපි කතා කරන්න ඕනේ මම කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් අපි ගත්තොත් පිකාසෝ හරි කවුරු හරි නූතන යුගයේ කලාකාරයෙක් ගත්තම ඒ අයට තිබුණ ලයිෆ් මිෂන් එකක්. ඒගොල්ල ජීවිතේ යම් ආකාරයකට කැප කරලා දී කියන්නේ නිකන් ඔහේ ජීවත් වෙන්නේ නැතුව ඒගොල්ල යම්කිසි කැපවීමක් කරා. ඒ නිසා ඒවා ඒගොල්ලගේ ලයිෆ් එකක් මිෂන් එකක් හැටියට තමයි සැලකන්නේ. නමුත් සමකාලීන කලාකාරවෝ කියලා කියන්නේ නිකන් මිය ලයිෆ්. ඒ කියන්නේ ඔහේ ජීවත් වෙනවා. ඒ ඒ ඔහේ ජීවත් වෙන බව හොඳටම පේනවත් එක්ක දැන්. කියන්නේ විශේෂයෙන් සමකාලීන ලාංකීය කලාකරුවා ගත්තොත් ඔහු තමාවට තිබෙන සමාජ යථාර්ථයට නිකන් ගොළු බෙල්ලෙක් වගේ සංවේදීතාවයක් තමයි දක්වන්නේ. ඉතාම අඩුයි. කියන්නේ ලංකාවේ පොලිටික්ස් වලට සංවේදී කලාකරු මේ වෙලාවේ මේ මොහොත කල්පනා කරලා බලන්න කොච්චර අඩුද? කියන්නේ සංවේදීතාවයේ කොච්චර අඩුද? ඔයලා බලන්න. එකයි මම කියන්නේ. ඒ හොයලා බලුවා මම ඔය කියන මේ தত্ত্বය එනවා. දැන් මේ මේකට උදාහරණයක් මම කියන්නම්. මේ මේ කොමඩි කියන ගතිය. ඒ කියන්නේ ප්‍රිමෝ ලෙවි කියලා කවියෙක් ඉන්නවා. එයා බොහෝ වෙලාවට ඔය අර හොලොකෝස්ට් එහෙම නැත්නම් අර මහා ඝාතනය ජර්මනි මහා ඝාතනය ගැන ගොඩක් ලිව්ව කෙනෙක්. එයා විශේෂ කවියක් ලිව්වා. ඒ ඒ කවිය හරි වැදගත් අපේ නූතන මිනිසුන්ගේ සාන්දෘෂ්ටික தත්ත්වය තේරුම් ගන්න ලංකාවේ වගේ රටක. ඒක කිව්වේ මෙන්න මේ වගේ එකක්. සාමාන්‍යයෙන් ඒ ඒ කඳවුර වල ඒ කියන්නේ යුදවුන් දාලා තියෙන කඳවුරේ බොහෝ වෙලාවට දින කීපයකට සැරයක් වෛද්‍යවරයෙක් කියලා පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී එයා බලන්නේ කාවද ඉඳන්න ඕනේ කාවද මරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ශාරීරිකව දුර්වල වෙලා තියෙනවා නම් වසංගත රෝග හැදිලා තියෙනවා නම් කවුරු හරි එතකොට එයා දුහන දැන් වෛද්‍යවරයා මෙහෙම ඉස්සරහා ඉන්නවා. අර සිරකාරය දුහල යන්න ඕනේ එහා පැත්තට. ඒ දුහල යනකොට ඒ දුහල යන ස්වરૂපය අනුව වෛද්‍යවරයා තීන්දුව කරනවා ඒක ඇත්තටම ටික් කරන්න තියෙන්නේ ඉන්නවද නැද්ද එච්චරයි. එතකොට මේ බොහෝ වෙලාවට මේ දැන් හැමෝම යුදව දන්නවා හිර හිර කරලා ඉන්න අය දන්නවා මගේ ජීවිතේ සමහරලට ඉරණම අද තීන්දුව වෙන්න පුළුවන් කියලා. ඒතර ඒ අය ප්‍රිමොලොවි කියනවා දැන් ඒ අය මේ එකට සූදානම් වෙන්න එපා. මේ වතාවත් වලට. ඒ කියන්නේ මෙතනට එන්න. ඒ සූදානම් වෙනකොට ඒ අය හඳ උරේ ඇතුලේදී විවිධ දේවල් කරනවා කියන එක. ඒ කියන්නේ එක්සර්සයිස් කරනවා. තව කාත් එක හරි නිකන් රණ්ඩු කරලා බලනවා අතපය වැඩ කරනවාද කියලා. ටිකක් දුහලා බලනවා ජොගින් වගේ. ඒ කරලා ඒගොල්ලෝ බලනවා මේ මම මං හොඳයි නේද කියලා අහනවා අනිත් යාගේ. දැන් මම නිකන් මට දුවන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් කෙනෙක් නැහැ නේද කියලා. ඉතින් අනිත් එක්කෙනාත් කියනවා දැන් සමහරට එයා දුර්වල වුණත් එයා කියනවා නෑ නෑ ඔයාට හොඳට දුවන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම ඔයා මරන්නේ නෑ අනිවාර්යෙන්ම කියලා. දැන් ඒක බැලුවම අපිට එන්නේ ඛේදවාචකයක ලකුණු නෙවෙයි. ඛේදවාචකයක් නෙවෙයි අපිට වෙන්නේ. අපිට එතන කොමඩියක් ඇත්තට මේක. ඒ යුදෙව්වන් අතර ඇතිවෙන ජීවිතය හා මරණය පිළිබඳ තරඟයේ කවුද දිනන්නේ කියන දේ පිළිබඳව අපිට ඒක ඇති වෙන්නේ ශෝකයක් නෙවෙයි. හාස්‍යයක්. දැන් සමකාලීන ලංකාවේ ජීවත් වෙන මේ පසුධනවාදී සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත බලන්න. සර්වයිවල් ටැක්ටික්ස් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද අපි හෙට ඉන්නේ? අද කොහොම හරි ඔන්න අද හිටියා හෙට කොහොමද ඉන්නේ? දැන් අර ඉස්සලා කියුණා මේ දැන් දේශපාලඥයා කියලා කියන්නේ දැන් දැන් වෙනකොට කොහොමද දැන් මං හෙට දේශපාලකෙක් හැටියට ඉන්නේ අද නම් යාන්තම් ඔන්න දේශපාලනය කරන කෙනෙක් හැටියට පිළිගත්ත සමාජයේ හෙට උදේ මං ඉඳීද මෙතන ඒ සඳහා මම හයියෙන් දුවලා පෙන්වන්න වෙයිද මට සින්දු කියන්න වෙයිද අර දෑසිරි වගේ කියන්නේ කාත් එක හරි නටලා පෙන්වන්න මේ කියන්නේ බෝල් රූම් ඩාන්සින් එකක් කරලා පෙන්වන්න වෙයිද මොනවා හරි කරලා ජනතාවට දැන් පෙන්වන්න ඕනේ මොකද ඒකට තමයි ලකුණු කරන්නේ මේක ආ මෙයා ඉන්නවද නැද්ද? පත්තර වලින් තමයි අද දේශපාලනේ තීන්දුව කරන්නේ මෙයා දේශපාලනේ හොඳද මෙයා නරකද ටීවී එකේ ආ සිරස වගේ එකකින් තමයි තීන්දුව කරන්නේ ලංකාවේ දේශපාලන නායකයා කවුද නායකයා නොවන්නේ කවුද කියන එක. ඉතින් මම හිතන්නේ මෙන්න මේ සමකාලීන මිනිසාගේ ජීවිතයේ මේ නිසාම වෙලා තියෙන්නේ සත්‍යවාදී ව්‍යාපෘතියකට වඩා නිකන් සර්වයිවල් ටැක්ටික් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක කොමඩි එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ කොමඩි එක කවිය ගන්නවද තමන්ගේ අත්දැකීමට අනුභූතියට කියන මට හිතෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ අය ඒ අය මේක සලකන්නේ නිකන් සීරියස් වගේ කියන එකයි මම කියන්නේ. ලංකාවේ කවියෝ ඇතුළුව බොහෝ කලාකාරයෝ උත්සාහ කරන්නේ සමකාලීන මහජන ජීවිතය නිකන් බැරෑරුම් කියලා හිතන ඒගොල්ලෝ. දැන් අපි කිව්වොත් එහෙම දැන් චාලි චැප්ලින් වගේ කෙනෙක් පෙන්වුවේ කොමඩියක් කියලා. එවනාහි කාර්මිකකරණය මුල් වෙලා යුරෝපේ. ඒ වෙලාවේ යා පෙන්වන්නේ කොයිතරම් හාස්‍යජනකද කියලා. අපි දකිනවා ප්‍රතිමාවක් निराවරණය කරනවා. නිරාවරණය කරන ඉතාම වැදගත් විදිහට නගරාධිපතිතුමා එනවා සියලු දෙනා ඇවිල්ලා දැන් ඔන්න අප්පුටි ගහන්න අරම මේ ඔක්කොම ලෑස්තිලා ඉන්නකොට ඒක රෙද්ද මෙහෙම පල්ලෙහාට එනකොටම දුප්පත් මිනිහෙක් පිළිමේ මේ එල්ලිලා ඉන්නවා ඒ එලිලා ඉන්න මිනිස්සයා අර රෙද්ද වඩ වඩා ගලවනකොට ඒක ඇතුලේ දඟලලා දඟලලා දඟලලා විකාරයක් වෙනවා මුළු උත්සවයේම. මම හිතන්නේ ලංකාවේ කලාකාරයන් මේ මේ මේ මේ පැත්තට යනවාද කියන එකයි මම අහන්නේ. දැන් අපි තව උදාහරණයක් ගමු. අපි ළඟ උදාහරණයක් ගමු ඈතට යන්නේ නැතුව. දැන් පෝලන්තේ. දැන් පෝලන්තේ 1980 ගණන් වෙනකොට සමාජවාදය පිළිබඳ ගොඩක් ප්‍රශ්න ආවා පොළොත් මිනිස්සුන්ට. දැන් අපි නම් දන්න විදිහට අපේ අපේ සෑහෙන වාමාංශිකව try කරනවා අපේ රට සමාජවාදී කරන්න. නමුත් පෝලන්තේ වෙලා තියෙන්නේ සමාජවාදී කරපු සමාජවාදය හොඳටම ජීවත් වෙන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් බලන්න එවැනි සමාජයක කියන්නේ solidarity movement එක ටික ටික නැගිට එන කාලේ කිසලවුස්කි කියලා සිනමාකාරේ එයා පෙන්නන ලයිෆ් එක පෝලන්ත ජීවිතය පෙන්නනවා කොමඩි එයා පෙන්වන්නේ කොයිතරම් පෝලන්ත මේ මිනිස්සයා කොයිතරම් හාස්‍යජනක තත්යකටපත් වෙලාද මේ සමාජවාදී ශ්‍රේෂ්ඨ පරමාදර්ශ සහිත සමාජයේ කොයිතරම් පෝලන්ත මිනිස්සු කොයිතරම් කාස්‍යයට ලක් වෙලාද දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඒකේ මේ මරා දැමීම පිළිබඳ කෙටි කතාවක් කියලා චිත්‍රපටියක් තියෙනවා එයාගේ. ඒකේ තියෙන්නේ පෝලන්තේ කිසිම දෙයක් නැහැ කරන්නේ. පරාරෝපිත සමාජයක්. පොළඳ තරුණෙක් කරන්න කිසිම දෙයක් නැතුව හේතුවක් නැතුව ටැක්සි වීදුරේක මරනවා ඉතාම ක්‍රූර ලෙස. බලන අපිට හිතෙනවා මොකට මරනවද මේ විදිහට කියලා. ඊට පස්සේ යන අඩුවහනෝ ඒ කියන්නේ පෝලන්ත සමාජවාදී රාජ්‍යයේ එයාර ටැක්සි වීදුරාව මැරුවට වඩා ඊටත් වඩා ක්‍රූර විදිහට පෝලන්ත සමාජවාදී රාජ්‍ය විසින් ඔහු ඝාතනය දැන් කලාකරුවෝ කියන්නේ මෙන්න මේ මෙන්න මේ නිෂේධනය සමාජය තුළ තිබෙන නිගේෂන් එක පෙන්වන අය මිසක් සමාජයේ පොසිටිව්නස් එක පෙන්වන කෙනෙක් කියලා මං හිතන්නේ. දැන් අපේ අපේ සමාජයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සමා ජීවත් වන මිනිසුන්ගේ ජීවිතේ ධනාත්මක බවයි පෙන්වන්න හදන්නේ. අපි අනන්‍ය වෙන්න බලන්නේ අනිත් මිනිසුත් එක්ක. දැන් අපි දන්නවා මේ චිත්‍රපට කිසලොස්කි හෝ තාගවුස්කි චිත්‍රපටි බැලුවම එහෙම නෙමෙයි හිස්කොක්ගේ චිත්‍රපටි බැලුවත්. අපි අපිට හිතෙන්නේ ජන සමාජයට අනන්‍ය වෙන්න නෙවෙයි ඒ අන ඒ ඒ සමාජයේ කොයිතරම් ක්‍රූරයිද ජීවත් වෙන්නේ කියන එක. දැන් අපි දන්නවා 40 ගණන් වල ඇමරිකාවේ හැදුනා ෆිල්ම් නාර් කියලා චිත්‍රපටි මාලාවක්. ඒ චිත්‍රපටි මාලාව ඇත්තටම නිකන් නිකන් ගොම්මන් මේ සමය කියන්නේ ජීවිතයේ ගොම්මන ගැන කතා වෙන්නේ. අර බස්සෝ හඬ ගහන යුගයක. එහෙම නැත්නම් නිෂාචර මිනිසුන්ගේ මේ මධ්‍යම පන්තික ජීවිතවල නිෂාචර භාවය පිළිබඳ චිත්‍රපටි. දැන් මේ අපේ රටට ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවේ 40 ගණන් වල ඒක තමයි දැන් ලංකාවට ඇවිල්ලා දැන් 2000 ගණන් වල. ඒ කියන්නේ ඒ චිත්‍රපටි වල මූලික ලක්ෂණය තමයි කාව හරි පිරිමියක කසාද බඳිනවා වයසක පිරිමියක තරුණ ගෑණියෙක් ඉක්මනට මරලා දාලා ඉවරලා ඉන්ෂුරන්ස් එක අරගෙන කෝටිපතියෙක් කියලා මේ තරුණ පෙම්වතාව විවාහ එහෙම නැත්තම් කවුරු හරි කෙනෙක් අහම්බෙකින් ගෙදරකට යන වතුර එකක් ඉල්ලගෙන ඒ ගෙදර ඉන්නවා ලස්සන ගෑණියෙක් පස්සේ හොයලා බලනකොට ඒ ගෑණි කසාද බැඳලා තින්නේ ටිකක් වයසක මේ මිනිසෙක්. ඉතින් ගෑණි එක කතා බහ කරගෙන ඉවරලා මේ මම මෙයා මේ මෙයා මරන්නද කියලා අහනවා. ඉතින් ඒ ගෑණි කෙනා කියනවා ඌ ඒවා කැමති නම් මරලා දාන්න කියලා. ඉතින් ඒව තමයි මම හිතන්නේ මේ දවස්වල ඔය මේ සිරි රණසිංහ ලංකාදීප පත්තරේ මේ දවස්වල යා ඔය ෆිල්ම් නාර ගැන දන්නේ නැහැ. ෆිල්ම් නාර වලට අවශ්‍ය ස්ක්‍රිප්ට් ලියනවා මේ දවස්වල මේ මම හිතන්නේ ලංකාදීප පත්තරේ. ඉතින් ඉදිරියට කාට හරි පුළුවන් ඒ ස්ක්‍රිප්ට් බලලා ඒව හදන්න ඉස්සරහින්. එතකොට මම කියන්නේ මෙන්න මේ නිෂේධනාත්මක භාවය ජන සමාජයේ ධනවාදී සමාජයේ තිබෙන ධන නිෂේධනාත්මක ලක්ෂණ නෙවෙයි උරාගන්නේ බොහෝ කලාකරු මම හිතන්නේ ඕන් ඉන්නේ අර ඉස්සල්ලත් අපි <coughs> මෙතන සාකච්ඡා වුණා වගේ ලංකාවේ කලාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් අහන්නේ ඒගොල්ලෝ නිකන් අහන ප්‍රශ්නයක් තමයි මේ ඔබ මාධ්‍යා බලනවා. ඕක තමයි ඒගොල්ලන්ගේ පණිවිඩය කියන්නේ එහෙම බලන්න නැත්නම් ටික කලබල වෙනවා. ඒ කියන්නේ මාධ්‍යා බලනවාද කියලා. දැන් ඔය කිව්වාගේ අන්තර්ජාලයේ එහෙම මට කෙනෙක් කිව්වා අන්තර්ජාලයේ අන්තර්ජාලයේ කවි ලියනා ඉන්නවලු ඒ කවිය ලියලා දැම්මට පස්සේ දැන් අපිටම කොහේ හරි කමන්නේ නැහැ. අපි තුමු රාජපක්ෂ යුගයේ මේ මොකක් හරි පාරක මිනිසු මැරුවා හරි මොන හරි ඒ කාලේ සෑහෙන සිද්ධි වෙනවනේ ඈ ඒ වගේ සිද්ධියක් වුණාම දැන් කවුරු හරි ලිපියක් ලියනවා මට දුකයි බලන් ඉන්න බෑ කතරම් මේ ඛේදනීය දෙයක් මා හැඬු කඳුළු බිමට වැටෙන්නේ නැතුව නහය ඇතුලෙන් ඇතුලට වැටුණා ඒ කියන්නේ කට ඇතුලට ගිහිල්ලා දැන් බඩ ඇතුලට ගිහිල්ලා කියලා දැන් මේක ඉතින් බැලුවම මාර කවියක් දැන් මේක ඉතින් ඕක බලලා සමල්ලි පොන්සේකා හරි කවුරුන් ලියනවා නයිස් කියලා. මේ මේ Facebook වල වෙන වැඩ. ඊට පස්සේ අරයා තෑන්ක්ස් කියලා දානවා. දැන් මේ කවියෝ මේක කවියෝද මං අහන්නේ. <laughs> මේ මේ වගේ මේ කට්ටිය තමයි ලංකාවේ දැන් කවියෝ වෙන්නේ කියලා මං කියන්නේ. ඒකයි මං කියන්නේ ඊටාම පටු ඒ කියන්නේ අනන්‍යතා අර්බුදයක් අතරම තියෙන ගොඩක් මිනිස්සු. ඒ අනන්‍යතා අර්බුදය නිසා ඩෙන්ටි කාඩ් එක නැති වෙලා තියෙන නිසා මෙහෙම ඩෙන්ටි කාඩ් එක අසම් කරලා නැහැ මේ මං හිතන්නේ අර අදාළ රාජ්‍ය ආයතනයේ එතකොට අපිට හැමෝටම දෙනවා ඩෙන්ටි කාඩ් එක අසම් කරලා දෙන්න බැරිද කියලා. ඉතින් හැමෝම අසම් කරනවා. අසම් කරා මෙයාට සතුටු. කවුරු හරි කවුරු හරි කලාකාරයෙක් හරි සතුටු. ඉතින් ඕ ඔන්න ඔය වගේ මං එක එක කොමඩියක් කියලා මේ. මේ මේක ට්‍රැජෙඩි එකක් නෙවෙයි. ඉතින් අපි කොත් එහෙම සමීමන් නවකත් එකමගේ ජීවිතය කියලා කියන්නේ ඒක ශෝකාන්තයක්. ඒ කොමඩියක් නෙවෙයි. රංජන රාමනායකගේ ජීවිතය කියන්නේ කොමඩියක් මං කියන්නේ. අන්න ඒකයි මේ වෙනස පෝස්ට් මඩර්න් ඒ කියන්නේ පශ්චාත් නූතන සමාජයක ලංකා ලංකාවේනේ ලෝකෙත් සමහර විට මේ தත්ත්වය තියෙනවා. හුඟක් ලයිෆ් කොමඩි කියලා එනවා කියන්නේ. දැන් අපි කවියට පොඩ්ඩක් කියමු. සාමාන්‍යයෙන් මේ කවිවල කවි නම් කියවනවා සාමාන්‍ය ගොඩක් තැන්. ඒ කියන්නේ සාමාන්‍ය හරියට කරනවා නම් කවි ਵਿਚාරය කියලා කියන්නේ ඒ කියන්නේ ඒවා කියවන්න ඕනේ. මිනිස්සු ඉස්සරහ. දැන් අපි බලමු මේ මේ මේ මේ පොතට අදාළව සාකච්ඡාවේදී කවි ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපි හිතුව මෙහෙම දැන් මම මංජුල වෙඩිවර්ධනගේ ਵਿਚාරයක් මට ඒවලා තිබුණා ඊට අමතරව මේ තව ඔයාලි මම හිතන්නේ ਵਿਚාරයක් ඒවලා තිබුණා මේ දැන් මංජුලගේ එහෙම ਵਿਚාරෙ මම බැලුවා මට හිතෙන්නේ මේ ඒක සාමාන්‍යයෙන් මේ පෞගිය කාලේ මේ මට පුද්ගලික අත්දැකීමක් නිසා මට සිද්ධ වුණා අපස උසස් පෙළ සිංහල රසවින්දනය ගැන පොඩ්ඩක් හදාරන්න. ඉතින් මං හිතන්නේ මේ ගොඩක් අය ලංකාවේ කවි කාව්‍ය ਵਿਚාරය කියලා කියන්නේ මේ ඒ ලෙවල් වල සිංහල වලට අදාළ අර රසවිඳීමට අදාළ පාඩම් තියෙන්නේ. ඒ කවිය යම්කිසි කවියක් ඒකේ කොහොමද එලි සමේ තියෙන දරුවෝ මේ ඔය වගේ මේ ලක්ෂණ තියෙන කවියක ඒ ලක්ෂණ තියෙනවද නැද්ද? කියන එක තමයි මම හිතන්නේ මේ මංජුල ලියලා තියෙන්නේ කියලා. කාව්‍ය ਵਿਚාර නෙවෙයි ඔය මට අනුව. එච්චර. يعني කාව්‍ය ਵਿਚාර වලට වෙන ශානරයක් තියෙනවා කියන එකයි මම හිතන්නේ. මොකද මේකේ තියෙන්නේ නිකන් දැන් අපි තුමු නිකන් කවියෙක් ලියනවා අපි තුමු කවියා යනකොට වහිනවා. හා ඇත්තටම වෙලා තියෙන්නේ කවියා විරහෙන් ගිහිලා තියෙන. එතකොට වහින හරියටම අභ්‍යන්තර අත්දැකීම් වෙනුවට බාහිර අත්දැකීම සම්පාත වෙලා තියෙනවා. එතකොට ශාමරු මේකේ රූපකය කියලා කියනවා. ඉතින් මම හිතන්නේ ඒවා රස වින්දනේ, ਵਿਚාර නෙවෙයි ඒවා. ඒවා මං කියන්නේ ඕවා වෙන් වෙන්නෙම නැත්තේම අවුල ලංකාවට දැන් කාටවත් ඒවා වැඩක් නැහැ කියලා මං කියන්නේ දැන්. දැන් සාමාන්‍යයෙන් බටහිර නම් කාව්‍ය ਵਿਚාරය සම්බන්ධයෙන් මූලධර්ම තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම දැන් නිරාශකී වගේ කෙනෙක්ගේ කවි වැටෙන්නේ මේ වැටෙන්නේ නිකං දැන් මේව ගත්තම නැරටිව් ස්ට්‍රක් නැරටිව් පොයිම්ස් ඒ කියන්නේ එහෙම නැත්තම් ලිරික් කියලා කියන දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලිරික් පැත්ත තමයි ගොඩක් සාකච්ඡා කරන්නේ ඊළඟට ආයි ගත්තොත් ඒක නැරටිව් ඒක ආයි කඩනවා දෙකකට එපික් බැලන්ස් කියලා දැන් එහෙම මේගොල්ලෝ හරි පිළිවෙලට මේක කඩලා තියෙනවා දැන් නිරාශකේ මේක ගත්තොත් එහෙම දැන් මේකේ ගණන් හැදුවොත් එහෙම මෙතන පිටුව 53 දැන් සුදු කතක් හා මදු විතක් බැලුවොත් දැන් මේකේ දැන් පළවෙනි එක බැලුවම පේලි 1 2 3 4 5යි. දැන් දෙවෙනි එක ගත්තම 1 2 3 4යි. එතකොට ඊළඟ එක බැලුවොත් 1 2 3 4 5 6 7යි. ඊළඟ ගත්තොත් 1 2 3 4 5 6යි. ඒක තේරෙනවා මේකේ ආකෘතියක් නැහැ කියලා. ෆෝම්ලස් කියලා කියන්නේ අපි. දැන් ඒ ඔන්නෝග තමයි ෆෝමල් ඒ දැන් දැන් බටහිර නම් කාව්‍ය ਵਿਚාරයේ ෆෝමල් ලක්ෂණ ඔක්කොම දැන් ඒගොල්ලෝ අර ආර්ථිතාවගු වගේ ලකුණු කරලා තියෙන්නේ. දැන් මට හිතෙනවා ලංකාවේ පැරණි පැරණි පැරණි කවියෝ ඉන්නේ. ලංකාවේ මේ මේ අලුත් අය ගැන මම මේ කතා කරන්නේ අලුත් අය ගැන පරණ අය ගැන නෙවෙයි. මට හිතෙන්නේ මේ අලුත් අය මිලෝදයක් දන්නේ. මේක මම උපමා කරන්නම් අර ලංකාවේ මේ මම බැරිම දැන ගෙනාව මේ කියන්නේ මේ චිත්‍ර කවුද මේ අලුත් චිත්‍ර අඳින්නේ කියන එකට මූල ධර්මයක් පිටරට තියෙනවා. ඒ කියන්නේ කවුද අලුත් ඒ කියන්නේ අලුත් পেইන්ටින් එක කවුද ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ ගැලරියේ නැති পেইන්ටින් එක කවුරු ඇඳම තමයි අලුත්. දැන් ඒ ඒ අනුව ලංකාවේ එකම එක পেইන්ටර් කෙනයි ඉන්නේ. ඒ තේනුවර. එයාගේව තමයි ග්ලෝබල් ගැලරි එකේ නැත්තේ. ඉතුරු සියලුම අය අඳිනේවත් දැනටමත් තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ රිපීට් කරනවා දන්නේ නැතුව. ඉතිහාසය රිපීට් කරනවා. ඊව දෛව අර අර අර මැප් එක දන්නේ තියන්ට මොකද වෙන්නේ? කොග්නිටිව් මැප් එක දන්නේ තියන්ට වෙන්නේ ෂා මාර යම් මාර එක නැඳලා ගියමි කියලා කියනවා. ඉතින් දෙගොල්ලොම රැවටෙනවා ඉතින්. ඒවා මාර වෙන්නේ ඉන්ටර්නල් මාකට් එකට දාපු ගමන් මේගොල්ලෝ ටග් ගාලා වර්ගීකරණය කරලා කියනවා මේක මේ අහවලාගේ කෙනෙක් කොපි කරලා තියෙන්නේ. මේක මේ අහවලාගේ. ඉතින් සමහරු කියනවා "ඊ අපි එහෙම දැක්කෙත් නැහැ." ඔය දකින්න ඕනේ ඉතින් බලා ගන්න. ආටිස්ට්‍රි කියන්නේ ඒකනේ. ආටිස්ට්‍රි කියන්නේ වායය ඇඳලා වැඩක් තියෙනවා නේ. දැන් මකෙන් දැන් ඔය ඔය ඔබට විශ්වවිද්‍යාල ලංකාවේ දිනවනේ මේක උගන්වන්නේ නැහැ. ඒක දැන් ගුරුරු හරියට උගන්වන ළමයිට දැන් ළමයි අදින්න දක්ෂයිනේ. ඒගොල්ලන්ට ඒකට ක්‍රයිටීරියන් එකක් දෙන්න ඕනේ. දීලා වෙලා කියන්න ඕනේ මෙන්න මේක තමයි මූල ධර්මය. ඒතර ඔයගොල්ලන්ට ඕන නම් ගුරුරු වෙන්න ඕන නම් ගුරුරු වෙන්න යුනික් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන නම් මෙන්න මූල ප්‍රින්සිපල් එක. දැන් ඒ වගේ කවි වලටත් මම මේ හදන්නේ කියන්න එහෙම යුනික් ප්‍රින්සිපල් එකක් තියෙනවා. මෙන්න මේකයි කවියට අදාළව ඒ ප්‍රින්සිපල් එක. සාමාන්‍යයෙන් හැරල් බ්ලූම් වගේ කෙනෙක් තමයි සාමාන්‍ය කවි ගැන ප්‍රශස්ත මට්ටමක මොඩර්න් ක්‍රිටිසිසම් එක ගෙනල්ලා තියෙන කවි ගැන සාමාන්‍යයෙන් එයා කියන එකක් තමයි ශේක්ස්පියර් ගැන තමයි මේක ගේන්නේ අර සොනට් කියන මේකත් එක්ක එයා කියනවා කවියෙක් ඔන්ටතියොලොජිකල් වෙන්න ඕනේ කියලා ඔන්ටතියොලොජිකල් ඒක බෑ භයානක වගේ වචනයක් වගේ පෙන්නුවාට එහෙම භයානකම දෙයක් නෙවෙයි දැන් මෙතන ඔන්ටොලොජි කියලා කියන්නේ යථාර්ථයේ නියම ස්වභාවය එහෙම නැත්නම් සාරාර්ථය. අපේ අපේ විඥාණයෙන් බාහිරව යථාර්ථය කියලා එකක් තියෙනවා. ඔන්න ඕක ගැන ක්‍රමවත්ව ආධාරණ සයන්ස් එකට අපි කියනවා ඔන්ටොලොජි. සත්භාවයේදී. දැන් ඊළඟට තියොලොජි කියලා කියන්නේ දෙවියන් පිළිබඳ සහේතුක කතිකාව. දෙවියෝ ඉන්නවද නැද්ද? දෙවියෝ ඉන්නවද නැද්ද? දැන් ඒ අනුව බැලුවම ඔන්ටොතියොලොජි කියලා කියන්නේ අපිට ඕක අර ගම්ලත්ගේ වචන ටික ගෙනාවොත් ඔන්ටොතියොලොජි කියලා කියන එකට අපිට ගේන්න පුළුවන් සිංහල වචනේ තමයි ඔන්ටොතියොලොජි එකට ගේන්න පුළුවන් වාගීශ්වර වාදය. වාගීශ්වර වාදය. වාගීශ්වර වාදය කියලා කියන්නේ වචනය දෙවියන් කොට සැලකීම. ඕනෑම තේරුමක් යම්කිසි වචනයකින් අවසාන වේ. ඕනෑම තේරුමක් යම්කිසි කෙනෙකුගේ විඥානය තුල තිබෙන වදනකින් අවසන් වෙයි. හරියට ගංගාවක් එහෙම එහෙම හොයාගෙන හොයාගෙන ගියාම රූට් එක කන්දකින් ඉවර වෙනවා කියලා අපි තුල විශ්වාසයක් තියෙනවනේ. අන්නේ විශ්වාසය තමයි මෙතන මේ ලෝගෝ කියන අදහසින් කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් හැරල් බ්ලූම් කියන්නේ කවියෙක් ගැන එයා දෙන නිර්වචනය අනුව කවියෙක් කියලා කියන්නේ මෙන්න මේ දෙවියන් මියගොස් ඇති සමාජයක දෙවියෝ දෙවියෝ කියලා කියන්නේ මෙතන අපිට එහෙම දෙවියෝ අතහැරලා දාලා අපි ගමු පරමාදර්ශ කියලා අයිඩියල් කියලා. හැරල් බ්ලූම් කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ පශ්චාත් පරමාදර්ශී සමාජයක. ඒ කියන්නේ තව දුරටත් කිසිවෙකු පරමාදර්ශ සලකා බලන්නේ ජීවත් ඒවා අනුගමනය කරන්නේ නැත. ඒවා අඩිකෝදු ලෙස සලකා අපේ ජීවිත හදාගන්නෙත් නැත. එවන් ලෝකයකදී කොහොමද කවියෙක් පරමාදර්ශ නැවත නිර්මාණය කරනවා. ඒක තමයි යා කවි කවියාගේ තුල බලන කවිත්වය. හැරල් බ්ලූ. දැන් මේක මගේ මතයක් නෙවෙයි. මගේ හිතට එන ඔපිනියන් එකක් නෙවෙයි. ඒතර කෙනෙක් හැපෙන්න ඕන නම් හැරල් බ්ලූම් එක හැපෙන්න. නැත්නම් මාත් එක හැපෙනව ලබන සුමාන මොන හරි ලියයි මේ මේ ඒක විතරද මතේ මේක ඒකාධිපති අදහසක් කවිය ගැන හරි මේ කියන මෝඩ කතාවක් කවුරු හරි කියන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේවා ඇත්තටම මන් නෙවෙයි කරන්න ඕනේ යා. මේ මේ දැන් මේ කරන වැඩ ටික මම නෙවෙයි කරන්න ඕනේ විශ්වවිද්‍යාලවල පඩි ගන්න තක්කඩි ටිකක් ඉන්නවා. ආචාර්ය මහාචාර්ය කියලා නන්දාගෙන මේ වැඩකට නැති සමහර කාලකන් ඉන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරු Facebook වල කොමෙන්ට් 65 ලියනෝනේ යකෝ. යකෝ වැඩක් නැද්ද මුන්ට? මේ පොඩි ළමයි ලියන ඒවා. ඒවට ඒ යෝවී මතේ නිවැරදි නැත. මෙන්න මගේ මතේ. ඉතින් අර පොඩි කොල්ලෝ උහුනේ. ඒකමද ඒ මතේ. ඉතින් ආයෙ උත්තර ලියනවා. දැන් මේ හැන්දෑ වැඩි මං හෙට උදේවාට උත්තර දෙන්නම්. මේ මහාචාර්යවරුලු මම මහාචාර්යවරු නෙවෙයි විශ්වවිද්‍යාල වහලා දාන්න ඕනේ මම කියන්නේ. එස්.පී. සානායකට වයින්නවා. එස්.පී. සානායකගේ මල්ලිලා මේ මං කියන්නේ. හා මම මේ ස්වභාවික විද්‍යාවන් නෙවෙයි කියන්නේ නැචරල් නෙවෙයි හියුමන් සයන්සස් වලට අදාළව පිරිහිලා තියෙන ප්‍රමාණය බලන්නකෝ ලංකා විශ්වවිද්‍යාල. මට අයිති වැඩක් නෙවෙයි මම මේ කියන්නේ. ඕනේ මගුලක් මං මං කියන්නේ ඕක ඉවර වෙන්න ඉවර වෙන්න මට හොඳයි. නේද? தત્ත්වය හොඳයි. මම කිය මම කියන්නේ මේ தત્ත්වය හොඳයි. ඒතර මම කියන්න ගියේ එතකොට දැන් ඒ දැන් දැන් නිරාශය වගේ කෙනෙක්ගේ අපි බැලුවොත් මේ එයාව කොහොමද මැප් කරන්නේ? කොහෙද මැප් එකේ තියන්නේ කියලා අපි කතා කරමු කියලා මම කියන්නේ. දැන් මම මේ දැන් මැප් එකක් හැදුවේ මෙහෙම. ඔට්ටොතියොලොජි වගේ එකක් ගෙනල්ලා කොහෙද මේ මෙයාව දාන්නේ කියලා ගත්තම දැන් අපි අපි දැන් මෙතන තියෙනවා මේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියලා ගුණදාස සම්රසේකර ලංකාවේ කවියේ ඉතිහාසය කියලා තියෙනවා. මේක ඇත්තටම මේ කියවන එක හොඳයි කෙනෙක්. සාමාන්‍යයෙන් මේවත් කියවන්නේ ජාතිවාදී කරනබන සමහරු කියනවා. නැත්නම් මේකෙත් එයා වර්ගීකරණයක් ගැල්ලා දින පැරණි කවියෝ, කොළඹ කවියෝ, නිසදස් කවියෝ අරේ මේ මම කියන්නේ ඒ වර්ගීකරණය දැන් කවියෙක් නෙවෙයි ඕනෙම කලාකාරයෙක් මම කියන්නේ ආර්ටිස්ට්‍රි හදාරුවේ නැත්තම් වෙන්නේ මඤ්ඤාන් තමයි. ඒ කියන්නේ. මොකද එයා දන්නේ නැතුව එයා නිර්මාණය කරන දේවල් අතීත නිර්මාණ මං කියන්නේ. මොකද එයා දන්නේ නැන්නේ කලාතාක්ෂණය කොච්චර දියුණුනාද කියලා. දැන් ලංකාවේ මේකට හොඳ උදාහරණයක් මං කියන්නම්. ලංකාවේ එකපාරටම මේ අద్භූත නිර්මාණ හොයා ගන්නව නේද? විශේෂයෙන් ලංකාවේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. පොල් කඩන මැෂින් එකක්. එකපාරට පොල් ගහන්න නැගල මැෂින් එකක් හද. ඉතින් හැමෝම පුදුම වෙනවා. ආයි සිරී රණසිංහ මේක දානවා. ඉන්න මාර වැඩක්. පොල් ගහට නැගලිලා මේ පොල් කඩන රොබෝ රෙක් හදලා. ඉතින් මොරටු විශ්වවිද්‍යාලෙත් ඉන්නවා ඒවා අනුමත කරන්නේ නැහැ ටක් ගාලා ඒගොල්ලෝ ගමෙන් මෙහා 아무තු දෙයක් කරලා තියෙන්නේ හා එහෙම නැත්නම් තව එකක් හොයාගන්නවා ඒ කියන්නේ තාප්පවල එළියට ගන්න තීන්ද වර්ගයක් පුස්කන් නැති ඔන්න හොයාගන්නවා ඔන්න පත්තරේ දානවා අන්නයි මොරටු විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා ඒකට අස්සන් කළා නම් මලන් කියනවා ටික කාලයක් ගියාම පිටරටින් කියන ඕක කලින් හොයාගෙන තියෙන්නේ කියලා අන්න ඒක තමයි කලාකාරයන්ට තියෙන්නේ චෙක් කරන්නේ නැහැ නේ කවුරුත් පරීක්ෂා කරන්න එපා මේ මගේ කවිය කොහෙද තියෙන්නේ මේ මේ කවි සම් මේ කවි ඉතිහාසයේ කොහෙද තියෙන්නේ දැන් අපි කිව්වොත් එහෙම ප්‍රබුද්ධ දැන් ප්‍රබුද්ධ කියන එක ඒ යා කරපු කාලේ මම කියන්නේ 70 ගණන් වල ඒක ඒ වෙලාවේ හැටියට අලුත් මොකද ඒක නැරටිව් එකක් දැන් කවියෙක් ගත්තම දැන් මං හිතන්නේ දැන් අපි හිතමු දැන් ජෝන් ඩන් වගේ කෙනෙක් ගත්තම පොඩි කවි ඒවා පද පොඩ්ඩයි දැන් සරල දෙයක් දැන් කුරුල්ලෙක් සින්දුවක් කියනවා අන්න ඒ වගේ කුරුල්ලෙක් සින්දුවක් කියනවා ඒ මම එච්චරයි. එතන තියෙන ශබ්දය. ඒ කියන්නේ මේ මේ කවිය ලියලා තින්නේම ගායනා කරන්න විතරයි. එච්චරයි. මෙටාෆිසිකල් කියලා කියනවා. දැන් අපේ කවියෝ හැම වෙලාවෙම දැන් අර අර මගද කවුද මේ මේ අපේ බිග් බිග් මගේ කියන්නේ මොකද වික්ටෝරියා කියලා නවකතාව ලිව්වේ මේ ළඟදී අර අපේ කවුද මේ මෙයා කවුද මේ මේ අ මඩවල ඔව් අපේ මිත්‍රෙක් එයා <laughs> දැන් බලන්න එයා ඒ ඒ ලියන්නේ දැන් අපි ප්‍රශ්නයක් ආවම දැන් ඇයි ඒ ආයි ලියන්නේ අතීතය ගැන? ඒ කියන්නේ දැන් දැන් දැන් මෙතන තියෙන දැන් ලංකාවේ කවියන්ට තමයි මේක පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙන දැන් දැන් මේ කවි වල තියෙන එක පොඩි වැදගත් දෙයක් තමයි මෙයා මේ කවි ගැන කවිය කියන අත්දැකීම ලියනකොට එයා ඒක ජාතික උපමා කතාවකට ගේන්නේ නැෂනල් ඇලිගරි එකට. ඒ කියන්නේ ඒ කියන්නේ එයාට හයියක් තියෙනවා. ඒක තමයි මේ කවි පොඩ්ඩක් හරි මේකේ තියෙන මෙරිට් එක තියෙනවා නම් තියෙන තැන. එයාට ඕන්නේ නෑ නේද නිකන් මේ 83 ජූලි කලබල එක මගේ කවියක්. ඒ කියන්නේ මගේ පෙම්මතිය පාරේ යනවා. ඇයි දුටු විට මට 83 කැරල්ලම මේ 83 කළු ජූලිය මතක් වෙන ඔය ඔය කවි ලංකාවේ ලිය වෙනෝනේ. ඒ කියන්නේ Tamanට හයියක් නෑ, අත්වාරුවක් නෑ Tamanගේ ආත්මීය ප්‍රකාශනය ජාතික තලයේ ජාතික තලයේ ප්‍රශ්නයක් එක්ක සම්බන්ධ නොකරගෙන ස්වාධීන ඉදිරිපත් කරනවා. Taman ආකෘතියක් ඇටියෙ. හැම වෙලාවෙම මේක සම්බන්ධ කරනවා 89 කලබල වලට. එහෙම නැත්නම් 2009 කවුරු හරි මේ දෙමළ මිනිස්සු මැරිච් එකකට හරි කොහේ හරි කොයි හරි ලූප් කරාම ඉතුරු අය කියනවා Facebook එකේ මේකට සෑහෙන උදව් කරනවා. මට දැන් තේරෙනවා ඔබේ හදවතේ තෙතමනේ. දෙමළ මිනිස්සු මරා දැමීම සම්බන්ධයෙන් ඔබේ හදවතේ තෙතමනේ මටත් දැනෙනවා. අන්න එතකොටම අර Facebook වල comment ලියන තව එකෙක් කියනවා nice කියලා උදානවා. නැයිද thanks කියලා අර අර ලොකු කතාව උඩින් කිව්ව එක ආයෙ යට ඉන්න thanks. එහෙම නැත්නම් මහා ලොකු දේශපාලන ගැඹුරු දේවල් කියන අය Facebook බලත් ඒවා මෙන්න මේ වගේ කමෙන්ට් තියෙනවා. සර්ගේ උපන්දිනයේට අපේ සුබ පැතුම්. යටින් දානවා මේ බොහෝම ස්තුතියි. යටින් තව එකෙක් මෙන්න එනවා. සර් මටත් අමතකුණා. සර්ට සුබ උපන්දිනයක්. thanks මෙන්න බුද්ධි. දැන් දැන් ඊට මොහොතකට ඉස්සෙල්ලා ඒ මනුස්සයා කතා කරනවා ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදයට හැරවුණු නිව්ටන් ගුණසිංහයාණෝ හැරවුම් ලක්ෂයක් ගැන. හරි ගම්ශික විග්‍රහයක්. ඇවිල්ලා මෙන්න මෙයාකා සුබ උපන්දින සුබපැතුමක් දාපු ගමන් බොහොම ස්තුතියි. මම ඔබට ආරාධනා කරනවා කොෆි බීන් එකට කෝපි ටිකක් බොන්න එන්න මාත් එක්ක කියලා. සමා වෙන්න සර්. මේ යටින් දානවා ඊට පස්සේ ආයි ගුරු ළමෙක් සමාවෙන්න සර් මම මේ වෙලා ඉන්නේ ගාල්ලේ. අනිවාර්යයෙන්ම මම ගාල්ලේ නොහිටියා නම් ඔතන මම. සෝරි, අර යාලියනෝ. සමාවෙන්න මම මේ මේවා මේ වෙනේවා. ඉතුරු මම මේ අහන්නේ මෙන්න මෙවැනි බුද්ධිමය කලාත්මක සම්ප්‍රදායක් තමයි මේ මොහොතේ අපේ රටේ තියෙන්නේ කියලා මම කියන්නේ. මේ මොහොතේ. උන් ඔය කාටවත් ලැජ්ජාවුත් නෑ අන්න එක මත තියාගන්න. දැන් කවුරු හරි ලිව්වොත් එහෙම සර් පොඩක් නිකන් ලැජ්ජා හිතෙන්නේ නැද්ද මේ වගේ ඒවට උත්තර ලියලා ඉන්නේ? අන්න එතකොට එන උත්තරයක්. අප ජීවත් වන්නේ පශ්චාත් ප්‍රබුද්ධ සමාජයකයි. ඔබත් මාත් එකමයි. ඔබ කඩලා කන විට මමත් කඩලා කනවා. ඉස්සර තමයි මේ සරච්චන්ද්‍රලය කාලේ තමයි ඔබ කඩලා කනකොට මම අයිස්ක්‍රීම් කන්නේ. එතන තිබුණා පන්ති ભેදයක්. විදග්ධ කේන්ද්‍රීය සමාජයක්. අද කවුරුත් එක වගේ පැතලි සමාජයක් තියෙන්නේ. උඩ යට එහෙම එකක් නැහැ. ඔක්කොමලා අපි එක ගොඩේ, එක යායේ, එක මල් යායේ. මහින්ද රාජපක්ෂ අර පැනලා දුවගෙන ආවේ ගෝයන් යායක් කුටි. ඊ වගේ. ඊ වගේ සමාජයක අපි ජීවත් වෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එහෙම ඒ කියන්නේ එවැනි සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ කියලා මම කියන්නේ. එතකොට ඔන්න ඔන්න ඔවැනි පසුබිමක් තමයි අපේ රටේ බුද්ධිමය වශයෙන් මේ වෙලා තියෙන්නේ. දැන් එවැනි සමාජයක අපි බලමු කොහොමද කියලා මෙයාගේ කවියක් මේ කවුරු හරි කැමතිද ස්වේච්ඡාවෙන් එන්න ඒ කවිය කියවන්න මෙතන. මට ඒ කවි කියවන්න බෑ. මට ඒ කවිය කියවුවම තමයි ඊටු ටික ਵਿਚාරය කරන්න පුළුවන් ඒකේ. කැමතිද කවුරු හරි මෙතන කෙනෙක් ඇවිල්ලා මේ ඒ කඩදාසි මල්ලක තියෙන ඒ කවිය. ඒක දැන් ලොකුවට ගහලා තියෙනවා. කැමති නම් ලොකු දැන් මං කියන්නේ අන්න එක තමයි සහභාගී වෙනවා කියන්නේ. ඈ කෙනෙක් කැමති නම් අපි මේක සංවිධානය කරපු සහෝදරයන් තමයි මේ මේක තියෙනවා කවි. කැමතිද ඇවිල්ලා මේ කවිය කියවන්නේ? දුකතක් හා මදු විතක්. පුටු කකුල් අතරින් රිංගා යට සායවල් ලස්සෙන් එබෙමින. සුදු කකුල් වල තැවරි හීන් හිරිගඬු නංවන. දඟකාර මද්ද සුළඟ. වෙන වැඩක් නැත්නම් පිස දානවද අපාවට. මේපල් පතින් හැඩි වුණ මෑ කැමති නෑ ඕවට. ස්තරම් ස්තරම් රතු වයින් පමණද තොල් තෙමාලන්නට નિયમિત. සිහින් දිගු වීදුරු ගැටෙන හඬ අතරතුරදීත් නුඹේ පාමුදු සරය ඇසුනේ යන්තමින් මට මගේ ගීයට තාලැල්ලුව ඔලිව් ගෙඩියක පුංචි කහටක දිව කොනිත්තන මිහිරියාවක අතීතයේ එක්තරා දවසක වෙරළු ගස් යට සුසුදු මල් මත ඇගේ අතගෙන ඇවිද ගිය හැටි හිතේ රාසේ ඉපිදමියයි ඒ වුණත් මම අවන්හල ළඟ පහන් කණුවට කියන්නම්කෝ ඇස් වහන්නට බමන දෑසින් තවත් ලං වෙයි. මගේ ඇස්වල කවි හොයනකොට පුහුලන්න බැරි එකම දේ මට දැනී නොදැනී මාව රිදවන ලැවැන්දර මල් සුවඳ පමණිය. දැන් අපි ගත්තොත් මේ කවිය <coughs> දැන් අපි ඉස්සලා කතා කරා වගේම මේ මේ කවිය මේ අපි ගොත් එහෙම මේ දැන් ඇලෙක්සැන්ඩර් සොල්සන්සින් කියන අර විරුද්ධ මතධාරියා. ඒ වගේ කෙනෙක් ඒ රටෙන් ගියාට පස්සේ අපි කියන ඩිසිඩන්ට් කියලා. ඒ වගේ කෙනෙක්ගේ මේ මේ ආට් නෙවෙයි මේ. ඒ කියන්නේ අපි කොහොම දේශපාලන මර්ධනයකින් ගැලවෙන්න තමන්ගේ රට දාලා කෙනෙක් ගියාම එයා කලාකාරයෙක් වෙන්න පුළුවන්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හැබැයි දැන් අපි දන්නවා මේ මේ යන්නේ ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ඇටියට. ඒ කියන්නේ තමන්ගේ රටේ රැකියාව පිළිබඳව අනාගතයක් නැත්තම් එහෙම නැත්තම් ඊට වඩා for good කියලා කියන්නේ නේද අපි අර කියන්නේ ඕනේ දෙයකට හොඳ වෙන්න මීට වඩා හොඳ වෙන්නනේ මේ ගිහිල්ලා තියෙන්නේ දැන් ලංකාව වගේ රටකට වඩා හොඳයි ඒ කියන්නේ දැන් අපිකුත් එහෙම අපි ගමු දැන් දැන් මට තේරුම් ගන්න බැරි එකක් මම කියන්නකෝ දැන් ඩෝසන් ප්‍රීති කියලා කවියෙක් ඉන්නවා ඒ වගේම ඩෝසන් ප්‍රීති කියලා සිවිල් ඉංජිනේරුවෙකුත් ඉන්නවා මම දන්නවා. දැන් මට පැටලෙනවා මේ දෙක හැම වෙලාවෙම. ඒ කියන්නේ එහෙම පැටලීම අහම්බයක් නෙවෙයි. හේතුව තමයි අර මං කිව්ව ඉස්සෙල්ලා නිෂේධනාත්මක භාවය. ඒ කියන්නේ දැන් මම දැක්කා මෙතන ඩෝසන් ප්‍රීති ඩෝසන් ප්‍රීති මෙහෙම කියනවා. එයා කියනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ හරිම මේ අපුලයිලු එයාට ඒ කියන්නේ ඕන් නැති මිනිසුන් ආශ්‍රය කරන්න වීම කැමැති අයන් අතෑරලා යෑම මේ වගේ අත්දැකීම් සමූහයක් කියන. ඒ කියන්නේ මිනිස් සම්බන්ධතාව ගැන කියන්නේ. ඒ කියන්නේ ඩෝසන් පීති කියනවා එයාට ලංකාවේ ජීවත් වෙනකොට හරි අපුලයිලු ගොඩක් මිනිස්සු ගැන ඒ අයගේ ජීවිත දිහා බැලුවා මේවා කිසි නිස්සාරයි කිසි තේරුමක් නැහැ එකම දේ විකාර කරන්නේ කියලා. දැන් මම අහන්න කැමතියි දැන් මම ඩෝසන් පීතිව දන්න නිසා ඒක ඇත්තද කියලා. දැන් මේ ප්‍රශ්න තමයි කවුරුත් අහන්නේ නැත්තේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මම කියන්නේ මේ වගේ. අපි කාල් මාක්ස් කියමනක්ම් කාල් මාක්ස් කියන්නේ මෙහෙමයි. ඔබ ඔබේ හිතවතෙක් සමග මුදල් ගැන කතා කරනකොට ඔබත් ඔබේ මිතුරාත් හොඳටම දන්නවා අපිව පාලනය වෙන්නේ මුදල් වලින් නෙමෙයි කියලා. හැබැයි ඔබ බැංකුවකට ගියාම ඔබ ආශ්චර්යයකට මෙන් මුදල් වලින් ලෝකේ මැවෙනවා යයි සිතා තමයි ක්‍රියා කරන්නේ. ඒතර අපි හිතන දේ නෙවෙයි සමාජයේදී ක්‍රියා කරන්නේ. ඒකයි ඒකයි මාක්ස් එතන කියන්නේ. ඒ කියන්නේ අපි කියන්න පුළුවන් අපේ අපේ දෛනික ජීවිතයේ දුල අපි කියන්න පුළුවන් අපි නම් කිසිම මායාවකට පැටලෙන්නේ නැහැ. අපි නම් සත්‍යවාදී අපේ ජීවිතය තුළ. හැබැයි මම අහන්නේ ඒ කියන පුද්ගලයෝ සමාජ සම්බන්ධතාව වලට ඇතුල් වෙච්ච ගමන් ඒ අය මේ ඉලියුෂන්ස් විශ්වාස කරනව නේද කියලා මං අහන්නේ. ඇයි සල්ලි ගෙදර තියාගන්නේ නැත්තේ? ඇයි බැංකුවේ දාන්න කියලා ඇහුවොත් නෑ නේ පොලියක් එකතු වෙන්නේ නෑනේ. දැන් ඔයා ඉස්සෙල්ලා සමාජවාදී කිව්ව නේද කියලා ඇහුවොත් සමාජවාදීක එක කොහොමද සම්බන්ධ වෙන්නේ මේකට කියලා වගේ ප්‍රශ්න අහනවා. මම අහන්නේ ඩෝසන් පීටිගෙන්. කවියෙක් නම් සංවේදී කවියෙක් නම්. ඒ වගේ කවියෝ ගොඩක් ඉන්නවා මම දැක්කා. මේ ලංකාවේ ඉන්න ඒ වගේ පුදුමාකාර සංවේදී කවියෝ පුද්ගලික ජීවිතේ. සමාජ සම්බන්ධතාවලට දේශපාලනට ආපු ගමන් මේ කවියන්ගේ ප්‍රඥාව අතුරුදහන් වෙලා ගිහිල්ලා ඊටාම සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය අගතිවලට පැටලෙන්න ගන්නවා. ඒ කවියෝ. දැන් මම අහන්නේ දැන් ඩෝසන් ප්‍රීතිගෙන් අහන්නේ ඔබට ඔබ මේ මහා අපුලක් කියන ලංකාවේ මිනිස් සම්බන්ධතාවම සමාජ සම්බන්ධතාවලට ඇතුල් වෙච්ච ගමන් ඔබත් ඇයි ඒව අතහැරලා අර අර අපුලයි කියන මිනිස්සුන්ගේ විදිහටම ජීවිතේ තෝරගන්න. ඒක අහම්බයක්ද? නදුනුමත්ද? හිතලා බලන්න. එතකොට දැන් මම මට කියන්න ඕනෙලා තිබුණේ ඒක. ඒ කියන්නේ දැන් මේ දැන් <coughs> දැන් අපි කිව්වොත් එහෙම කෙනෙකුට ඕස්ට්‍රේලියාවට යන්න වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕස්ට්‍රේලියාවට යෑමට පසු එහි රසිකත්වය ඇයි ලංකාවෙන් බලාපොරොත්තු වෙන්නේ? මගේ ප්‍රශ්නේ ඒකයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා බීතෝවන් මියුසික් කරේ රසිකයෝ ඕනේ නැහැ කියලා. රසිකයෝ නැතුව. ඒ කියන්නේ එයා ඒක කරන්නේ පළවෙනිම මුදල් වෙනුවෙන් නෙවෙයි. දෙවනුව කවුරුවත් වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ දැන් අපි කිව්වොත් එහෙම අපි කිව්වොත් එහෙම අවසානයේදී ආර්ට් වර්ක් කියන්නේ inner freedom. ඒ කියන්නේ ඕනෙම කෙනෙක් ආර්ට් වර්ක් එකක් කරන්නේ තමන් තමන්ගේ නිදහස. ඒක තමයි අවසාන ගැඹුරුම නිදහස. ඒතර අපි මේ මේ කවිය ලියන්නේ අපි අපිව අපෙන් නිදහස් වෙන්න නම් සරලව කිව්වොත් එහෙම මෙතන ගත්තොත් සුදුගත. සුදුගත කියලා කියන්නේ අපේ අටත් විදේශ ස්වාමියාගේ බිරිඳ. එහෙම නැත්නම් දුව. සාමාන්‍යයෙන් අර්ජුන පරාක්‍රම වගේ කෙනෙක් කියන්නේ ඔබට අවශ්‍ය නම් ඇමරිකාවට යන්න ඔබ වහාම කළ යුත්තේ ඇමරිකන් තානාපතිගේ ගෑණිත් එක්ක නිදාගන්න කියලා. එතකොට ඔබට වීසා හම්බ වෙනවා කියලා. එතකොට අපි තුල මේ ෆැන්ටසිය තියෙනවා. මොකක්ද මේ ෆැන්ටසිය අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ෆැන්ටසිය තමයි සුදු කාන්තාව තුල තිබෙනවා කළු හෝ දුමුරු හෝ කාන්තාවන්ට වඩා ඒ අය සමග ලිංගික සමතා පැවැත්වීම හෝ ජාගරසිතකින් යුක්ත සිටීමෙන් අපට වඩා වැඩි විනෝදයක් ලැබෙයි. ඒක එක්සස්. ඒ කියන්නේ සරලව කිව්වොත් සුදු සුදු සුදු කාන්තාවක් තුල කළු හෝ දුමුරු කාන්තාවකට වඩා වැඩිපුර ජීවිතය තිබේ. excess of life ඒ කියන්නේ ඒ නිසා තමයි අපි attract වෙන්නේ යාට. දැන් මම බැලුව එකක් තමයි මේ ඊපෙරේදා ප්‍රසන්න විදානකයේගේ ඔබ සමග කියන චිත්‍රපටිය ගත්තම ඒ චිත්‍රපටිය හරි සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ ඒ සුවිශේෂ දේ තමයි ඒ චිත්‍රපටියේ නිලිය ඉන්දියාවේ නිලිය. ඒ නිලියගේ රූපය පමණක් ගත්තම මම පිරිමි කේන්ද්‍රීය විදිහකට කිව්වොත් එහෙම අර ඔබ කිව්වා වගේම ඒ ස්ත්‍රියගේ තියෙන විශේෂත්වය තමයි පොඩි කැතක් තියෙනවා යාගේ. ඒ කැත නිසාම තමයි අර අපි ආකර්ෂණය වෙන්නේ. දැන් අපි කවුරු හරි කිව්වොත් එහෙම ඒ කාන්තාවට කියලා ඔයාගේ පොඩි කැතක් තියෙනවා වගේ කට පොඩ්ඩක් ලොකුයි. ඔන්න මොන හරි ඔය වගේ දෙයක්. කිව්වනම් අපි තුමියා ඒක හදා ගන්නවා. ආ හෙට ඉඳලා මම හදා ගන්න ඕනේ. අර කවියන්ට කියනවා වගේ ඉන්නේ කවියන්ට අනවශ්‍ය උපදේශයක් ගියනම් කවිය ඊළඟ පාර ඒක හදා ගන්නවා. ඒතර කවි එයාට එයාට අපි ආස කරපු කවිත්වය ඉවරයි ඊට පස්සේ. ඒ වගේ අර ස්ත්‍රියගේ අර අපි ආස කරන අපි ඇත්තටම ආස කරන්නේ නෙගටිව් පොයින්ට් එකට. ඒ කියන්නේ පොඩ්ඩක් කැතයි. එහෙම නැත්නම් අපි සමහර කාන්තාවකට කියන්න පුළුවන් ඔබ පොඩ්ඩක් බර වැඩි. එහෙම නැත්නම් ඔබට මහත වැඩි. හැබැයි ඒක අඩු කරගත්තොත් කොණ්ඩේ පොඩ්ඩක් දිගයි වාගේ. පොඩ්ඩක් ඔයා කපා ගන්න. කපා ගත්තොත් මොකද වෙන්නේ? ආකර්ෂණය ඉවරයි. ඒ වගේ මේ <coughs> ප්‍රසන්නගේ මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂත්වයක් තමයි අපිව ඒ චිත්‍රපටියට ආකර්ෂණය කරන්නෙම ඇය තුල පොඩි කැතක් තිබිච්ච නිසා. ඒ කැතර කැතර තමයි අපි ආරක් මේ කියන්නේ අපි කැමති වෙන්නේ. දැන් මේකෙත් අපි ගත්ත දැන් මේ කවි පොතේ සාමාන්‍යයෙන් අපි දන්නවා මූල ධර්මයක් හැටියට ගත්තම මේ කවි 50 ගණන් දාන්නේ නැහැ කවදාවත් පොතකට. සාමාන්‍යයෙන් ආයිත් මම නැවත කියනවා බටහිර සම්ප්‍රදායන් උනන් සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. 5යි 6යි. ඔන්න ඔයගේ ගණන් දාන්නේ. මේක TS එලියටත් වඩා කවි දාලා තොගයක් දාලා ඒක අර හරි ආසහින්ද මම හිතන්නේ දාලා තියෙන කවි. දැන් මේකේ වෙන්නේ මොකද්ද කියන්නකෝ දැන් කවි 50 ගණන් කියවන්නෙත් නෑ කවුරුත්. එතකොට මම කියන්නේ මේ හැබැයි මේ කවි ඔක්කොම ඇතුරෙන් අතරින් මේ සුදු කතක් කියන එක ඇයි අදිවිශ්ය වෙන්නේ? ඒක ඊළඟ ප්‍රශ්නේ. ඇයි අනික් කවි හොඳ නැද්ද? දැන් උදාහරණයකට කියනවනම් මෙතන තව කවියක් තියෙනවා. ඒක මේක ඩයලෙක්ටිකල් කවියක්. ඒක ඩයලෙක්ටිකල් කියලා කියන්නේ ඒක තියෙන්නේ නිකන් මේ මේ මේ රන්වන් බොකුටු කොණ්ඩේ. දැන් මේකේ තියෙන්නේ නිකන් ඊටාම හොඳ බොකුටු කොණ්ඩයක් තියෙනවා. මේ මෙයා දකින්න කවියා දකින්න ශ්‍රීයකට ඊට පස්සේ එයාට අසනීපයක් හැදෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයක නැති වෙලා ගිහිල්ලා තට්ටයක් යනවා. දැන් මේක අර යමක හරය තුල තියෙන එහි විරුද්ධ දේ ඒ තුලින්ම මතුවෙනවා කියන දේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ ඒ වගේ එකක් එන්න ඉස්සරහට. ඒ කියන්නේ දැන් එතන මේ කවියා පෙන්වන්නේ ඕනෑම මානුෂික අත්දැකීමක් ඕනෑම යථාර්ථයක් එහි ප්‍රතිවිරුද්ධ දේවවට පරිවර්තනය වෙන්න පුළුවන් කියන එක. එතන පොලිටිකල් අයිඩියා එකක් තියෙනවා. හැබැයි මේ ඇයි ඒක අවනිශ්චය වෙලා ගිහිල්ලා සුදුකත මතුවෙන්න. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි අර අර අර අර අර කවිය පල්ලෙහාට යනවා මේ කවිය ඉස්සරහට එනවා ඊළඟට මේ ලස්සන කවරයක්. ඒ කියන්නේ ගෑස්ත්‍රි එකකේ කවරයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය මම බැලුවේ ගත්තම ලංකාවේ ගොඩාක් කවි පොත්වල මෙවැනි රූප තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අධික ලෙස සුන්දරකරණය කරන ලද කවි පොත්. කවි වල කියන්නේ කවි පොත්වල පිට කවර. දැන් අපි අහුවොත් එimhe ඇයි අධික ලෙස මෙච්චර සුන්දරකරණය කරන්නේ කියලා ඒගොල්ලෝ අනිවාර්ය දැන් ඒගොල්ලෝ දැන් අපි අහුවොත් එimhe ඇයි ඔබ කවි කියන්නේ. ඒතර ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා අර විඳීම සඳහා. විඳීම. අපි අහුවොත් එimhe මොන විඳීම සඳහාද? විඥානයේ විඳීම සඳහා. ඒතර අපි අහුත් මේ මේ කවර එතකොට ඇස් සඳහා නේද? ඉන්ද්‍රිය සඳහා නේද? ඉන්ද්‍රිය සංවේදනය සඳහා. ඇයි මේ ඇතුළ ගැන එකක් කියලා එළිය ගැන එකක් කියන්නේ කියලා? ඒතර උත්තර නැහැ. මම ඒකයි කියන්නේ අර ඒ ඒ කිසිම දෙයක් කවුරුම හදාරන්නේ නැහැ. හදාරන්නේ නැතුව හැබැයි ඉතින් ප්‍රශ්නකුත් නැහැ. ඔබ කිව්වා වගේම කවුරුවත් ඉතින් කවිය වෙන්න ගියට කවුරුවත් කවිය වෙන්නේ නැත්තම් ප්‍රශ්න මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. දැන් අපි දැන් දේශපාලනයේදී නම් උගක් අය මැදිහත් වෙනවා මේ අහවලා දේශපාලකෙක් අහවලා ඡන්දෙන් දිනන එක වළක්වන්න. කවියෙක් වෙන එක වළක්වන්න කවුරුවත් නැහනේ. ඒ නිසා ඒක පොලිටිකල් ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ. දැන් මම නම් දැකලා නැහැ අහවල් අහවල් කවියා කවියක් කවියෙක් වීමට ඉඩ දෙන්නේ නැහැ කියලා වගේ රටේ තියෙනවද එහෙම රැල්ලක්? නැහනේ. හැබැයි ඒ නිසා මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕනම කෙනෙකුට කවියෙක් වෙන්න පුළුවන් මේ කාලේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මම කියන මන්නම් කවියෙක් නෙවෙයි කියලා. මට කවියෙක් වෙන්න කිසිම සුසුකමකුත් නෑ. කවියෙක් වෙන්න නම් යම් කිසි අධ්‍යාත්මික පුහුණුවකුත් ඕනේනේ. ඒ කියන්නේ භාෂාව පිළිබඳ පුහුණුවක් එන්න ඕනේ. වචන කපා කොටන්න පුළුවන් වෙන්න ඕනේ. වචන වලට වද දෙන්න ඕනේ. දැන් මට පේන ගොඩක් අයගේ මේගොල්ලන්ගේ තියෙන්නේ අපි දෛනික වහරේ පාවිච්චි කරන වචනමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඔබේ දැස් මා දුටුවා. එහෙම නැත්නම් ඔබේ ගිනිගත් දැස් මම දුටුවා. මගේ ගිනිගත් දැස් ඔබ දුටුවා. ඉතින් දැන් මෙතන ගිනිගත් මේ ඔක්කොම අපි දන්න වචන මම කියන්නේ. ඒකයි මම කියන්නේ මේ අභ්‍යාස ආරම්භය මොකුත් ඇත්තෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ, ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ අපි කල්පනා කරන්න ඕනේ කවියෝ ඇතුළුව ලංකාවේ සියලුම කලාකාරයෝ තමන්ගේ ජීවිත ඇයි මේ මොහොතේ විකට නාඩගමක් බවට පත් කළද අපි ඇසියුතු ප්‍රශ්නේ ඒකයි. කවියම පමණ නෙවෙයි මම කියන්නේ. මේ මොහොතේ අපි දැක්ක දැන් පහුගිය කාලේ දේශපාලන වේදිකාවල් වල කී දෙනෙක් ඒ වගේ තමන්ගේ ජීවිත විහිළු විහිළු බවට පත් කරගත්තාද කියලා. තමන්ගේ කලා ජීවිතේ එන්නේ කලාකරුවෙක් කියලා කියන්නේ විහිළුකාරයෙක් කියන එක පෙන්නවා කියලා මම කියන්නේ. හැබැයි ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මහජනයා මේක ප්‍රශ්න කරනවා නම් අවුල වෙන්නේ. මහජනයාගේ ජීවිතයත් විකටමක්. කලාකාරයෙක් ඇවිල්ලා අමතරව විහිළු කරන්න දෙන්නේ නැහැ අපි දැන් කිව්ව සුනිල් පෙරා. දැන් සුනිල් පෙරා ඇවිල්ලා අපිට විහිළුවක් කරනවා. ඒ කියන්නේ අපේ රට පින්කෙතක්ද පව්කෙතක්ද කියලා අහනවා. ඒතුණ අපිටත් ප්‍රශ්නයක් නැහැ. අපිටත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර එයාට ප්‍රශ්නිකුත් නෑ අපිට ප්‍රශ්නිකුත් නෑ. ඉතින් එයා ඒ ටික කියාගෙන යන ගමන් එයා කියනවා මට මගේ වයිෆ් ඔයා යන්න එපා කියලා ඔයා ඔයා ඕවට කියලා ගුටි ගන්න එපා කියලා. ඔයා මොකටද ඕවට යන්නේ මේ අපිට අදාළයි ඔය වගේ වැඩ. ඒ කියන්නේ අර පුද්ගලවාදී. ඒතර අපිටත් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් දැන් සාමාන්‍යයෙන් කලාකාරයෙක්ගේ වයිෆ් කෙනෙක් එහෙම එහෙම කරාම කියමුකෝ. ඒක ප්‍රසිද්ධිය ඉස්සර කියන්නේ නෑනේ ලැජ්ජා හින්දා. දැන් ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රසිද්ධියමත් අපිට කියනවා. ඒ ප්‍රසිද්ධියම අපිත් ඒක අහනවා. ප්‍රසිද්ධිය අපිට ඒකට ප්‍රශ්නකුත් නෑ. ඒක කියන්නේ අර මධ්‍යතන යුගයේ අඳුරු යුගයක් කියලා කියනවා වගේ අපි ඇත්තටම ඇතුල් වෙලා තියෙන අඳුරු යුගයකට අපේ ජීවිතේ. රත්නමල්ලා අපි කතා කරන ඔන්න ඔන්න පෞගේ කාලේ JVP එකේ එයා වාඩි වෙලා ඉන්නවා. දැන් අපි කල්පනා කරනවා දැන් ඊට ඉස්සෙල්ලා පෝස්ට් බඩන් ලිපි ලියකන අරමමියව ලියව මිනිස්සු කොහොමද මේ මිනිස්සු දැන් මෙතන වාඩි වෙලා. දැන් මම කියන්නේ කොහේ වාඩි වෙයිද දන්නේ ඉස්සරහට. ඒ කියන්නේ ඒක මම කියන්නේ එයාගේ පර්සනල් එර වැරද්දක් නෙවෙයි. මේ දෝලණය වන ආත්මමූලිකත්වය සබ්ජෙක්ටිවිටි එක වනාහි එක්තරා අන්දමක මේ බිහිතියෙන් ගැලවෙන්නම හදාගන්න වෙස්මුණුනේ. උදේට එකක් දානවා. දවල්ට එකක් දානවා. හවසට එකක් දානවා. රැට වෙනම එකක් දානවා. සමහරු හොඳට බොනවා රැට. මේ මේ මුහුණු තමයි අපිට පේන්නේ කියන එක මම කියන්නේ. ඒ නිසා සංවාදයක් අපි මේ කියන්නේ මේ මේ මම කතා කරපු දේවල් සහ ඔබේ මේ අදහස් පිළිබඳ මොනවා ප්‍රශ්නයක් තියෙනවනම් අපි කතා කරු බොහොම ස්තුතියි.